අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්ස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 කුසලේන පිටියති සෝයිමං ලෝකං සබාසේති අබ්බා මුත්තු චන්දිමාති සද්ධාවන්ත කාරුණික පින්තුනි මේ වක්පුර 15ක් බොහෝ දවසේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානයේ අද මේ පුන් පොහෝ දවසේ කෙරෙන ප්‍රථම ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නටයි පින්වත් හැමදෙනාම බලාපොරොත්තු වන්නේ සූදානම් වන්නේ පින්නතුනි අද මේ ධර්ම දේශනාව සඳහා අපි මාත්‍රිකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ ධම්මපදයේ ලෝක වර්ගයේ සඳහන් වන තුම් ගාථා රත්නයක්. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ සිද්ධ කළේ අඟුලිමාල මහරහතන් වහන්සේ ආරම්භ කරගෙන. එහෙමනම් අද අපි බලාපොරොත්තු වන්නේ මේ දේශනාව පාදක කරගෙන බොහෝ දෙනාට බොහෝ අවස්ථාවල තියෙන ගැටලුවක් පිළිබඳව කතා කරන්නට. ඒ ගැටලුව තමයි පින්නතුනි පසුතැවීම. බොහෝ දෙනෙකුට තියෙන තාම භයානක දෙයක් තමයි මේ පසුතැවීම හැටියට ධර්මයේ සඳහන් කරන්නේ. මේ පසුතැවීම පිළිබඳව අපේ පින්නතුල්ලාට ඕන තරම් අත්දැකීම් තියෙනවා. සාමාන්‍ය පින්නතුනේ අප අපි පසුතැවෙන්නේ කුසල් කරගන්න බැරි වුණා අකුසල් සිද්ධ වුණා කියලා අපි පසුතැවෙනවා. ඉතින් බොහෝ දෙනා සාමාන්‍යයෙන් අපි ගත්තාම හැම වෙලේම මොනවා හරි දෙයකට පසුතැවෙන්නේ ඉන්නේ. දැන් ওই වයෝවෘද්ධය අපි හම්බෙලා අපහම කියනවා මට නිතර දිවේ ඇහෙන දෙයක් තමයි අනේ හාමුදුරුවනේ මේ දහම අපට ඊට කලින් ලැබුණා නම් අර එතනක් පසුතැවෙයි. ඊළඟට මහා පින්කම් කරලා පින්නතුනේ පින්කම් තුලත් ඒ පින්කම පිළිබඳව නෙවෙයි කතාව. ඒ පින්කමෙහි වැරදිච්ච තැන පිළිබඳව තමයි නිතර නිතර හිත හිතා අසුතැවෙන්නේ. ඉතින් මේක මහා පුදුම දෙයක්. පුතත්ජන හිතේ තියෙන ස්වභාවයක් වෙනතුන් නිතරම මොනවා හරි දෙයකට පසුතැවෙනවා. සාමාන්‍යයෙන් මේ පසුතැවීම යකාව කුක්කුච්චය කියලා කියනවා අයකාව කුක්කුච්චය කියලා කියනවා කුක්කුච්චය කියලා කියන්නේ පසුතැවීමනේ යකාව කුක්කුච්චය කියලා කියන්නේ අපි දැන් සමහර වෙලාවට පසුතැවෙනවා ඒ ඇත්ත ස්වභාවයට අනේ මට කුසල් කරගන්න බැරි වුණා කියලා අකුසල් සිද්ධ වුණා කියලා පසුතැවෙනවා ඒක යකාව කුක්කුච්චය අයතාව කුකුච්චේ කියලා කියන්නේ ඒක පින්නතොනි අනේ මම කුසල් කළා කියලා සමහර වෙලාවට පසුතැවෙනවා. දැන් කුසල් කරා කියලා පසුතැවෙන අවස්ථා නැද්ද? තියෙනවා. දැන් බලන්න කවුරු හරි කෙනෙක් දැන් ඕන අමනාපකමක් හදා ගන්නවා. අනේ මම දන්නවා නම් ඔය හාමුදුරන්ට උදව් කරන්නේ නැහැ. ඒක දාන දෙලා තියෙනවා. ඊළඟට මොනවා හරි ප්‍රශ්නයක් වුණාට පස්සේ අර ඔක්කොම ඉවරයි. ඊළඟට බලන්න දැන් ඔය ධර්මයේ ව්‍යාංගන යන අය මේ කවුරුත් ධර්මයේ ව්‍යාංගන තමයි යන්නේ. හදිස්සි ගමනක් යන අය මොනවා හරි මිත්‍යා දෘෂ්ටියකට අහු වෙලා අපිට පවා කතා කරනවා. අනේ ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේත් අපට මතක් වුණා. අපිට ඉතින් මුල් දවස්වල අපිට එහෙවත් සමාදන් වෙනකොට අපිට අවවාදන් සාසනා කළා. අනේ ස්වාමීන් වහන්සේ දැන් තමයි අපිට නියම ධර්මයේ ලැබුණේ. එක වෙලාවකට හිතෙනවා අපි ඒ කාලේ කරේ මොනතරම් අපරාධ වැඩක්ද කියලා කාන් කාල කාලණීමක් අපි කළේ. අර බලන්න. ඕකට කියනවා අයතාව කුක්කුච්චේ. එහෙමනම් කොහොම හරි මේ පසුතැවිල්ල ඉතාම භයානක දෙයක්. මොකද පින්නතුනේ ජීවිතයේ මොන තරම් හොඳ දේවල් කරත් අපි හිතමු හොඳ දේවල් 1000ක් කරලා තියෙනවා කියලා. හැබැයි එකම අඩපාඩුව ගැන හිත හිතා බොහෝ දෙනා පසුතැවෙන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් මට හිතෙන්නේ නම් මේක නිකන් ඇබ්බැහියක් වගේ දෙයක්. පින්නතුනේ ජීවිතේ කිසිම වරදක් කරන්නේ නැතුව දැන් අපි හිතමු කෙනෙක් මේ ජීවිත කාලය තුල කිසිම වරදක් කළා නැහැ. හැබැයි මුංචි දෙයකට මොකක් හරි දෙයක් ඉතිං හදාගෙන පසුතැවුනොත් ඒ පසුතැවීම පින්නතුළු හේතු වෙනවා දුගතිගාමියට. ඒකට බලන්න පසුතැවීම කියන එක සුළුපටු දෙයක් නෙවෙයි. මේ පසුතැවීමේ මූල බීජය අපි ගත්තාම සිත්පතේ දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සිද්දක වෙනතුලට මතක ඇති දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංකාරික හිත දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සසංකාරික සිත මෙන්න මේ සිද්දකෙන් තමයි අපි පසුතැවෙන්නේ ඔය සිද්දකෙන් තමයි අපි කේන්ති ගන්නෙ පටිඝේ තරහ ඇති වෙන්නේ වෙනතුලට හොඳට මතක තියාගන්න ඕනේ කේන්තියේ තරහ වීම පැත්තක් තමයි පසුතැවීම කියලා කියන්නේ. දැන් ශෝකය කියලා කියනවා. ඇඬීම කියලා කියනද අපි අඬන්නේ තරහෙන්. ඊළඟට අපි පිළිකුල් කරනවා. මේ පිළිකුල් භාවනාව වෙන නෙවෙයි කියන්නේ. යම් කිසි දෙයක් පිළිකුල් කරනවා නම් ඒ කරන්නේ මේ තරහසිතී. මේ සිද්දක අපි නිකන් පොඩ්ඩක් මේ වෙලාවෙන් සිහිපත් කරගත්තොත් දැන් බලන්න දුම්නස ඇති වෙන්නේ ගැටෙන අරමුණක් හම්බුනහම. අපි හිතමු දැන් අපි මේ විහාරයෙන් එළියට යනවා. යනකොටම අපේ ජීවිතේ දකින්නම අකමැති පුද්ගලයක් දකිනවා. අන්න ගැටෙන අරමුණක් හම්බුනා හිත දුම්නසයටපත් වුණා. කෙලින්ම තරහ යනවා. ඔන්න පළවෙනි හිත. එහෙම අපට කේන්ති යනව නෙවෙයි. ඊළඟට දෙවෙනි හිත ඕකමයි. මේ විහාරයෙන් එළියට යනකොටම ඔන්න අපි අකමැතිම කෙනා ඉස්සරහට එනවා. එතකොට තමන්ගේ බිරිඳත් හරි තමන්ගේ යාළුවෙක් එක්ක හරි දරුවෙක් හරි එළියට යනවා. තේන්තිය පාලනය කරගෙන යනවා ළඟ ඉන්න කෙනා කියන අන්න අහවලා එනවා. ඔහොම බිම් බලාගෙන යන්න එපා මෙවටෙක් කියලා හිතයි. දැන් කේන්ති අංශල. පින්නතුනේ අපිට ගොඩාක් කේන්ති කියන්නේ ඇත්තටම දෙවලින් තියෙනවා. කවුරු හරි ඉඳගෙන පොහොර දානවා. එතකොට තමයි වැඩියෙන් අපට කේන්ති යන්නේ. එහෙමනම් උන්වය සිද්දකින් තමයි අපි කේන්ති ගන්න. පසුතැවීම කියලා කියන්නේ ඔය සිත් දෙකෙන්මයි හටගන්නේ. දැන් ද්වේෂය නම් වෙන කෙනෙක් අරමුණු කරගෙනනේ හටගන්නේ. නමුත් පසුතැවීම හටගන්නේ තමන්ම අරමුණු කරගෙන තමයි පසුතැවීම හටගන්නේ. හැබැයි ඉතින් සමහර අයට මේ පසුතැවීම හොඳ නෑ කිව්වහම මෙන්න මේ පැත්තක් හිතන්න ඕන කිසිම කර්මයේ කර්මඵලයේ ගැන විශ්වාසයක් නැති ඒ වගේම කිසිම මේ හොඳ නරක දෙක පිළිබඳව දැකීමක් නැති අයට ඉතින් මොනම පසුතැවීමක්වත් නැහැ. ඒ අයට ඉතින් පසුතැවෙන්න හේතුවක් නැහැ. ඒ පිළිබඳව හිතන්නේ. ඉතින් එහෙම හරියන්නේ නැහැ. එහෙමනම් ඉතින් වැරදි කර කර අමතක කර කර යයි. එහෙම නෙවෙයි. ආයත සංවරයේ පිහිටන්න ඕන. හැබැයි පින්නතුනේ වරදක් වුණාම ඒ පිළිබඳව කැවිතවි ඉන්නවා කියන එක නම් හරි බරපතලයි. දැන් බලන්න මේ කාශ්‍යප බුද්ධ ශාසනයේ හිටියා හොඳට සිලිගුණ ගුරු ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ බොහෝම සීලවන්තයි පින්නතල දන්නවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිස්සුන්ට ආයුෂ තිබුණා අවුරුදු 20000ක්. ඉතින් මේ ස්වාමීන් වහන්සේ අවුරුදු 10000ක්ම මහානදම් කෙරුවා. ඉතාම හොඳට මහානදම් කෙරුවා. දවසක් මේ හාමුදුරුව ගංගකින් ඈතර වෙලා උන්වහන්සේට වඩින්න අවශ්‍යතාවයක් තිබුණා. ඒ උන්වහන්සේ ගම් යුරට ගිහිලා පාරවකට නැග්ගා. පාරුවකට නගින්න ඉතින් පාරුව හෙළ වෙනවනේ. මුන්නහන්සේ ගම් යූරේ තිබිච්ච අඳුරක් අල්ලගෙන පාරුවට බහිනකොට පාරුව ටිකක් ගැස් වුණා. ඉතින් අර අල්ලපු ගහේ අතුකොළ ටිකක් උන්වහන්සේගේ අතට කැඩිලා ආවා. පින්නතුනි උපසම්පදා වික්ෂුවකට ගස් කොළන් වල අතු මල් කඩන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඒක පුංචිම පුංචි සිත් සාපදයක්. කවුරුත් මේ ගහක අත්තක් කැඩුවයි කියලා අපාය යන්නේ නැහැ. හැබැයි සිත පදයක් තියෙනවා. ඉතින් එහෙමනම් මේක බුදුරජාණන් වහන්සේ පනවා වදාළ ශික්ෂා පදයක් තියෙන බොහෝම චූටිම චූටි ශික්ෂා පදයක්. ඉතින් ඒ වගේ ශික්ෂා පදයක් කරනහම පින්නතුන ක්‍රමයේ කුත්තිය ණයකින් අයින් වෙන්න. ඒ භික්ෂුන් වහන්සේලා රැද්දෙනවා කියලා හක් කරනවා. ඒ තමන්ගෙන් වෙච්ච වැරදි අන් භික්ෂුවකට ප්‍රකාශ කරනවා. මේ සමාව ගන්නව නෙවෙයි. මේ සමාව ගැනීම නැත්නම් මේ විදිහට වරද කමා කරනව නෙවෙයි. ඒ වරද කියලා ආයත සංවරයෙන් පිටනවා. එහෙම ක්‍රමයක් තියෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ එහෙම කළෙත් නැහැ. මේ පිළිබඳවම හිත හිතා කනගාටු වුණා. පසුතැවිලි වුණා. හිතන්න පින්නතේ උපසම්පදා සීලය අවුරුදු 10ක් අවුරුදු 10000ක් ආරක්ෂා කරා කියන්නේ. ඒකෙන් ඉතාම අනුකුඩා ශික්ෂාපදයක් තමයි මේ කැඩුනේ. දැන් උන්වහන්සේ මේකෙන් හොඳටම කම්පාවටපත් වුණා. දැන් පසුතැවෙනවා. කොච්චර පසුතැවෙනවද කියලා කිව්වොත් මුන්වහන්සේ ඒකෙන්ම මෙට වුණා. ලෙඩ වෙලා කාලයක් අසනීපෙන් ඉඳලා ඒකෙන්ම අපවත් වුණා. පින්නතුනේ ඒකම හිත හිතාපුවක් වෙච්ච නිසා අර කැඩිච්ච පඳුරේ පඳුර ළඟම මහා නාගයෙක් වෙලා ඉපදුනා. එතකොට බලන්න ඒ පසුතැවීමේ තියෙන භයානකම මොනම වරදක්වත් ජීවිතේ කළා නැහැ. අනිත් එක උන්වහන්සේට මෙතන ආපත්‍යක් වෙලත් නැහැ. මොකද හිත ඇතුව කැඩිච්ච දෙයක් නෙවෙයි. සතිත්තක අතිත්තක කියලා තියෙන ආපත්‍ය වර්ග දෙකක්. හිත ඇතිව සමහර ආපත්‍ති සිද්ධ වෙනවා සමහර ඒවා හිත නැතුව සිද්ධ වෙනවා. දැන් මේ ගහක අතු කැඩීම පින්නතුනි හිත ඇතිවම කරන්න ඕන. නමුත් මේ ස්වාමීන් වහන්සේ එහෙම හිතකින් කළව නෙවෙයි. නමුත් බලන්න අර අනවශ්‍ය දෙයක් කල්පනා කර කර ඉඳලා පසුතැවිලා උන්වහන්සේට පින්නතුනේ අපාගත වෙන්න සිද්ධ වුණා. නාගය කියලා කියන්නේ තියෙන්නේ තිරසංගත අපායක් ඉතින් එහෙමනම් අපේ පිටතුන මේක හොඳට හිතට ගන්නට ඕනේ. මොකද බොහෝ වෙලාට බොහෝ අය හිතනවා තමන්ගෙන් වෙච්ච වැරද්ද හිත හිතා කිය කියා ඉන්නකොට ඒකෙන් තමන්ට ලොකු සහනයක් සැලසෙනවා කියලා. එහෙම දෙයක් නැහැ. වරදක් සිද්ධ වුණා නම් ඒක ආයත සංවරයේ පිටලා ඒක වහාම අමතක කරලා දාන්න ඕනේ. දැන් පින්නතුල්ලා ගන්න කුසලයක් සම්පූර්ණ කරලා ඒ කුසලය නැවත නැවත හිතන වාරයක් පාසා කුසලය දෙගුණ තෙගුණ වෙනවා නම් පින්නතුනේ ඒ වගේම තමයි අකුසලය. අකුසලයක් කරලා ඒක හිත හිතා කම්පාවටපත් වෙනවා නම් ඒක හරි බරපතල දෙයක්. දැන් බලන්න අපේ පින්නතුල්ලා මම අර මුලින් කිව්වා මොනවා හරි කුසලයක් කළත් පින්නතුන ඒකේ මොකක් හරි විච්ච ගැටලුකාරී తත්වයේ තමයි මතක තියෙන්නේ. දැන් පින්කමක උනත් ඒ පින්කම පිළිබඳව සිහිය තියෙන විච්ච ප්‍රශ්නයක් පිළිබඳව. හරි වැඩි මෙහෙම පින්කම හොඳට කළා. හිතා ගන්න බැරි විදිහට මෙන්න මෙයා ආවිල්ලා මේක විනාශ කරා. ඉතින් ඕක තමයි මතක තියෙන්නේ. එතකොට බලන්න බැරි වෙලාවත් අපි මරණ මංචකයේ ඉන්න වෙලාවකද කුසලයෙන් සිහිපත් කරනකොට දැන් අපිට වැඩියෙන්ම හිතේ තියෙන අර විච්ච ගැටලුව නම් වය වෘද වෙලා ඉන්නකොට මතක් වෙන්නේ පින්කම ඇත්තේ අර ගැටලුව. හරි වැඩේ දාමට උනේ කියලා හිතනකොටම ඒ විලාවයේ මේ පරිලෝකෙත් මොකද වෙන්නේ? ඉතින් එහෙමනම් දුගතිගාමී වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා පින්නතුනේ මේක අපි හොඳට තේරුම් ගන්නට ඕන. එහෙම නැති වුණොත් අපට මහා විපත්‍යක් සිද්ධ වෙනවා. මිනිස්සෙකුට පිළිතුරු ඕනම අවස්ථාවක සැකසෙන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණය තමයි අඟුලිමාල මහරහතන් වහන්සේ. පින්නසල දන්නා අඟුලිමාල කිව්වහම මහා පොදුම විදිහට දරුණු විනිවරේ අසත්පුරුෂ ආශ්‍රයක් නිසා මේ අහිංසක කියන මේ කුඩා දරුවා ගුරු පූජාව පිණිස මිනිස්යන් මරන්න පෙළඹුණා. අන්තිමට මහා දාමරිකයෙක් වුණා. හිතන්න පින්නතුනේ ඇඟිලි 1000ක් සම්පූර්ණ කරනවා කියන්නේ එක මිනිස්සෙකින් එක ඇඟිල්ලයි. එතකොට කොච්චර මරන්න ඇද්ද? අන්තිමට බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා දරට මේ අඟුලිමාලා වුණා. පැහැදුණා. සසුන්ගත වුණා. මහා රහතන් වහන්සේ නමක් වුණා. පින්නතුලට මතක ඇති අඟුලිමාල ස්වාමීන් වහන්සේ මේ පාරේ වඩිනකොට පින්න පාරේ වඩිනකොට දවසක් පින්නතුනේ කම්මකෙනෙක් දරු ප්‍රසූතියකට වේදනාවෙන් අඬනවා. මේ මෑණියන්ට බොහොම වේදනාවක් මේ දරු ප්‍රසූතිය නිසා දැනෙලා අපහසුතාවයෙන් විලාප තියෙනවා. අඟුලිමාල ස්වාමීන් වහන්සේට පිළිතුරු පුදුම අනුකම්පාවක් සත්‍යයන් කෙරෙහි තිබුණා. ඉතින් බලාගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කිව්වා ස්වාමීනි අහවල් වීති අම්මා කෙනෙක් මෙහෙම අපෙක් හම්බෙන්න මහන්සි වෙනවා. නමුත් ඒ කටයුතු සිද්ධ වෙන්නේ ඇය විලාප කියලා. අපට පිළිට වෙන්න බෑනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදා ඔයාට පිළිට වෙන්න තිබුණා. කොහොමද ස්වාමීනි මම පිළිට වෙන්නේ? ඔයාට සත්‍ය ක්‍රියා කරන්න තිබුණා. කොහොමද මම සත්‍ය ක්‍රියා කරන්නේ? මම මේ ධාති උපදින්න දවසේ ඉඳලා සත්ව ඝාතනයක් කරේ නෑ කියලා සත්‍යක්‍රියා කරන්න තිබුණා. අඟුලිමාල මහරහතන් වහන්සේ කියන කොහොමද ස්වාමීනි මම එහෙම කරන්නේ? මගේ අත්වල මොන තරම් දේ ගෑවිලා තියෙනවද? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අසවදාලා අඟුලිමාලය මේ ආර්ය ධාතු උපදිච්ච දවසේ ඉඳලා එහෙම සත්ව ඝාතනයක් කරලා තියෙනවා. අනේ ස්වාමීනි හිමිනකින්වත් නැහැ. එහෙනම් ඕක විල සත්‍යයක් ක්‍රියා කරන්න කිව්වා. ඒක තමයි පින්නතුනේ අඟුලිමාල පිළිප හැටියට අද කියන්නේ. යතෝ හම්බගිනියාය ජාත්‍යා ධාතු නාබිදානම් සංචිත්තපානං ජීවිතාවෝ රූපේතා. පාලි භාෂාවෙන් වගිනි කියලා කියන්නේ නංගිත. ඔන්න කරපු සත්‍යක්‍රියාව මොකද්ද? අනේ නංගියේ මම මේ ආර්ය ජාති උපදිච්ච දවසේ ඉඳලා දැන දැන සත්ව ඝාතනයක් කරේ නෑ ඒ සත්‍යානුභව බලෙන් නංගි සුවපත් වෙලා සුවපත් දරුවෙක් බිහි වේවා කියලා සත්‍යයක් ක්‍රියා කළා. එවැදීම යම්ම දරු ප්‍රසූතිය සිද්ධ කළා. අවුරුදු 2500ක් ගිහිල්ලත් පින්නතුනේ අදත් අපේ අම්මලාට මේ සත්‍ය ක්‍රියාව පිට වෙනවා. ඉතින් කොහොම හරි අඟුලිමාල මහරහතන් වහන්සේ පිරිනුවන් පෑවා. දැන් පුතත්ජන ස්වාමීන් වහන්සේලා දන්නේ නැහැනේ. ඉතින් පිරිනුවන් පෑවට පස්සේ ධම් සභා මණ්ඩපේ එකතු වෙලා ස්වාමීන් වහන්සේලා කතා වෙනවා මේ අඟුලිමාල හාමුදුරුවෝ ඇත්ටි වෙන්න මිනිස්සු බැරිවා. ඊළඟට ඉතින් කාලයක් බුදුරජාණන් වහන්සේ නිසා මහානගම පිරුවා. මෙයා කොහේ ඉපදුලා ඇද්ද? මහානගම් කරපු කේවිපාතෙන් සුගතියේ ගිහිල්ලා ඇද්ද? එහෙම නැත්නම් මෙලේ මරපු නිසා දුකටී ගිහිල්ලා ඇත. බුදුරජාණන් වහන්සේ ධම් සභා මණ්ඩපයට වැඩියා. එහෙනම් මොකක්ද මේ කතාව? ඉතින් කියුවා. ඒ වෙලාවේ පින්නතුලින් බුදුරජාණන් වහන්සේ වදාළ මගේ ඒ පුත්‍රයා බුදුරජාණන් වහන්සේ පුත්‍රයා කියලා කියන්නේ ඒ රහස් තුනක් තමයි. මගේ ඒ පුත්‍රයා කොහේවත් ඉපදුන්නේ නැහැ කියලා කිව්වා. අඟුලිමාල මහරහතන් වහන්සේ නමක් හැටියට ඒ පිරිනමන් පෑවා. ඉතින් වික්ෂුන් වහන්සේලා අතර කුතුහලයක් ඇති වුණා. මේ හාමුදුරුව මොනතරම් වැරදි කරපු කෙනෙක්ද? මෙයා කොහොමද රහත් වෙන්නේ? අන්නේ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ අනුශාසනාව කළේ. යක්ෂ පාපං කතං කම්මං කුසලේන පිටියති යම් කිසි කෙනෙක් වෙනතුනේ යම් යම් හේතුන් නිසා අසත්පුරු ශාස්ත්‍රයක් වෙන්න පුළුවන්. ඒ වගේම සද්ධාව මදකම වෙන්න පුළුවන්. ඒ කාලවකවාන වල මොනවා හරි විච්ච ප්‍රශ්නයක් වෙන නිසා වෙන්න පුළුවන්. මොනවා හරි අකුසල් කරලා. හැබැයි හොඳ කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබਿੱච්ච වෙලාවක පසු කාලේව හදාගෙන කුසලයේ පිටියදී කුසලයේ පිටියදී කියන්නේ කුසල් වලින් අර අකුසලේ වහලා දානවා. ඒ කියන්නේ වැඩි වැඩියෙන් කුසල් කරලා අර කුසලේ අකුසලේ වහලා දානවා. අන්න එහෙම කෙනා සෝයිමං ලෝකම් පවාසේති. හරියට වලාකුලින් මෑත්තුණු සඳ මඩල වගේ බබලනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එහෙනම් අපේ පින්නතුල්ලාටත් මේ අංගුලිමාල මහරහතන් වහන්සේගේ වෙනවැනි බුදුරජාණන් වහන්සේ වදාළ මේ දේශනාව හරිම උපකාරයි. දැන් බලන්න මේ පින්නතුන කොච්චර පින්කම් කරනවා. අදම තරමේ පින්නතුනි මාපතා ගල් දෙනවා. සාලස්ථාන වලට දන් දෙනවා. සීල ආරක්ෂා කරනවා. ඊළඟට පින්නතුනි භාවනා කරනවා. තව නොයේක් විදිහේ පින්කම් කරනවා. ඒ කරන පින්කමක්වත් මතක නැහැ. විච්ඡ අනුපාඩුව තමයි ළඟට තියෙන්නේ. එහෙමනම් ඒ විච්ඡ අනුපාඩුව ආයත සංවරයේ පිටලා ඒව නැවත නොවන ආකාරයට හදාගන්න ඕන. හැබැයි පසුතැවි තැවි කෙනෙක් ඉන්නවා නම් එයා මොනම වරදක් නොකලත් එයාට ඒකාන්තයෙන් පින්නතුනේ දුගති ගාමී වෙන්න සිද්ධ වෙනවා. එහෙමනම් අපි සාමාන්‍ය පසුතැවීම නැති කරගන්න ක්‍රම රාශියක් තියෙනවා. පළවෙනි එක මට හිතෙනවා විශේෂයෙන්ම ධර්මයේ පරිශීලනය කරනකොට ධර්මඥානය තියෙනවා නම් විනය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා නම් පසුතැවීම ටිකක් අඩුයි. ඊළඟට පිළිතුරේ අපෙන් යම් කිසි කෙනෙකුට වරදක් වුණා නම් අපි විතරම සමාව ගන්නට පුරුදු වෙන්න ඕනේ. ඒකේ තාම වටිනාකමක්. දැන් බලන්න අපි හැමදාම තුරුණුවන් වන්දනා කරලා කායේන වාචා දිත්තේන කියලා තුරුණුවන් කමා කරගන්න. ඒකෙන් පින්නතුළු සිද්ධ වෙන්නේ අපේ හිතට ලොකු සැනසෙල්ලක් ලැබෙනවා. දැන් ස්වාමීන් වහන්සේලා වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට වදිනකොට ඒ වාක්‍යයේ අන්තිම කොටස මොකද්ද? ඕකාස ద్వාරත්වයට කතං සබ්බංගක්ඛයන් කමත මේ බන්ති ස්වාමීනි මගේ ద్వාරත්‍රේ නොදනුවත්ව හරි වරදක් වුණා නම් සමාවන සේක්වා ඉතින් මේ ඊළඟට දැන් බලන්න අපේ ඔය සිංහල චාරිත්‍රවලත් ඔය තියෙනවා දැන් බලන්න අවුරුද්දට එහෙම අපි බුලත් අරගෙන වැඩි හිටියන්ට වඳිනවා ඒක ලොකු දෙයක් එහෙමනම් අපි සමාව ගන්නට ඕන සමාව ගැනීම තුළින් අපිටයි වාසිය සකස් වෙන්නේ. එහෙම නැතුව වෙන කාටවත් නෙවෙයි. මොකද අපේ හිත අපට හදා ගන්න පුළුවන්. දෙවතරේ පොත්පත්වල තියෙනවා දෙමව්පියන්ට තමන්ගෙන් කරදරයක් වුණා නම් දෙමව්පියෝ විඥා නම් ඒ සොහොනට හරි ගිහිල්ලා දෙමව්පියන්ගෙන් සමාව ගන්න කියනවා. ඒකෙන් වෙන්නේ දෙමව්පියන්ගෙන් සමාවක් ලැබෙන එක කෙසේ වෙතත් තමන්ගේ හිත හදාගන්න ඒක ක්‍රමයක්. දැන් බලන්න රහතන් වහන්සේ නමකට එහෙම දොස් කිව්වොත් ඒක ආර්ය උපවාදයක් නේ. එහෙමනම් රහතන් වහන්සේ පිරිනුවන් පාලනන් ආධානය කරපු තැනින් හරි ගිහිලා සමාව ගන්න කියලා. නැත්තම් මාර්ගඵල ලබන්න ඒක පාඩාවක් වෙනවා. දැන් මේ සමාව ගැනීම සම්බන්ධව මුද කතා ප්‍රවෘත්තියක් තියෙනවා. අපේ ධර්මයේ තුල පිළිස දහම කියන සෝරේය සිතානංගය. සෝරේය සිතානෝ දවසක් එයාගේ ආලෝකත් එක්ක ගඟකට ගියා නාන්ද. නාන්ද යනකොට කත්සායන මහරහතන් වහන්සේ තැන්පහත් වෙලා උන්වහන්සේ සිවුර පොරවන අන්තර යනවා. කත්සායන මහරහතන් වහන්සේ බොහෝම රූමත් ලක්ෂණ කෙරේ. මේ සෝරණ සිතානන්ත කර්ණායන මහරහතන් වහන්සේගේ මේ ශාරීරික දැක්කම පාපකාරී සිතුවිල්ලක් ඇති වුණා. අනේ මේ ස්වාමීන් වහන්සේ හරිම ලස්සනයි. මේ ස්වාමීන් වහන්සේගේ ශරීරය මගේ බිරිඳට පිළිබලම් කියලා හිතනවා. නැත්නම් මේ ස්වාමීන් වහන්සේ මගේ බිරිඳ වුණා නම් කියලා හිතනවා. තා භයානක පාපකාරී සිතුවිල්ලක්. හිතුවේ පින්නතුනි සුරපටු කෙනෙකුට නෙවෙයි රහතන් වහන්සේ නමකට. ඒ වේදේම සෝරේසිකානම් ස්ත්‍රියක් බවට පත් වුණා. සෝරේසිකානන්ට මේ වෙනකොට තේරුණා දැන් පිරිසක් එක්ක ළඟට බහින්න බෑ. අනිත් අය ළඟට යන්න කියලා සිතානෝ මොකද කරේ? මෙන්නේට පාරක් තිබ්බ ඒ පාර දිගේ දුවගෙන ගියා. මාර්ගයේ දුවගෙන දුවගෙන යනකොට පස්සනාව පැත්තට ගැළපුණා යනවා. ඒ ඇයි කියන්නේ මාව ඔය පස්සනාව පැත්තට එක්ක යන්න. ඒයි සම්පීඩුවා. ඒ සල්ලි නම් මන් ළඟ නැහැ. මගේ මේ මුද්දක් තියෙනවා මේ මුද්ද අරගෙන මාව පස්සනාවට ගෙන යන්න. මේ ගැල් කරුව මේ මුද්ද බලනකොට පින්නතුනේ බොහොම සිටවරු කලඳලා මුද්දක්. ඒ වෙලාවෙ මේ ගල් ගල් කරුව හිතුවා මේ දැන් සෝරේ සුටු කියන්නත් බෑනේ. හිතු දෙවියන්ට. ඉතින් මේ කුමාර පින්නතුනි ඒ නගරයට ගියාම ඒ නගරේ හිටපු සිතානන්ත මේ ගල් කරුවක බොහොම රූමත් කෙනෙක්. ඒ සිතානන් මොකද කළේ? මේ තැනත්තිය විවාහ කරගත්තා. දැන් සෝරේ සිතානන්ත පිළිමියෙක් වශයෙන් සිටු කෙනෙක් වශයෙන් ළමයි දෙන්නෙක් හිටියා. ඊළඟට පෙන්නතොනේ ස්ත්‍රියක් වශයෙන්ම ළමයි දෙන්න. දැන් ඉතින් අර සිතානම් විවාහ කරගත්තාම මොකද සාධ්‍ය නැතු විච්ච විදිය හොඳයි කියලා මොකද කාටවත් කියන්නත් බෑ. මේ විදිහට කාලය ගත කළා. ඉතින් දවසක් සෝරේ සිතානන්ගේ ඒ ගම් ප්‍රදේශයේ වෙළඳ කණ්ඩායමක් ආවා. අර සිටු දෙවියන් ගිහිල්ලා අහනවා අර සෝරයසිට ආනන්දගේ පවුලේ කට්ටියට කොහොමද කියලා. ඒ වෙලාවේ මනසයා කියනනේ මගේ සොඳ හිතවතෙක් සෝරයසිට ආනන්ද. ඉතින් මෙහෙම අතුරු දහන් වුණා. දැන් ඩම්පින් සං කරලා ඉතින් මිය පරලෝක ගියා කියලා තමයි ඥාති හිතාගෙන බොහෝම දුක් වෙනවා හැමෝම. ඒ වෙලාවේ මේ කාන්තාවට හිතුණා මේ සත්‍ය හෙලි කරන්න ඕනේ මේ මිනිස්යාටවත් කියලා. බොහෝම රහසිගතව කිව්වා මෙන්න මේ වගේ දෙයක් මට වුණා. ඉතින් අර මිනිස්සයා පුදුම කම්පාවටපත් වෙලා කිව්වා අනේ මේ ළඟ වනයේක තමයි කර්සායන මහරහතන් වහන්සේ වැඩ ඉන්නේ. ඉතින් උන්වහන්සේගෙන් සමාව ගත්තා නම් ඉවරනේ. එහෙනම් දැන් යමු කියලා කර්සායන මහරහතන් වහන්සේ ළඟට එක්කන් ගියා. දැන් මේ වගේ කතා අහනකොට සමහරවිට හිතේ මේ සුරංගනා කතා කියලා. නෑ පින්නතුනේ මේ වගේ දේවල් අදත් වෙනවා. ඉතින් මේ සමාජ ස්වභාවය නිසා ඉතින් මේවා වැහිලා තියෙනවා. නමුත් මේ වගේ දේවල් හැමදාම සිද්ධ වෙන දේවල් මෙලිමු පරිවර්තනය. ඉතින් දැන් මේ වෙලාවේ කත්සායන මහරහතන් වහන්සේ ළඟට මේ සිටු දේවියත් අර ගැල් කරුවත් ගිහිල්ලා සමාව ඉල්ලුවා. කත්සායන මහරහතන් වහන්සේව මගේ මොකටද සමාව ඉල්ලන්නේ? ඒ වෙලාවට ස්වාමීන් මට මෙන්න මෙහෙම පාපකාරී සිතුවිල්ලක් ඇති වුණා. ඒ නිසා මට මෙන්න මේ වගේ විපාකයක් අත්තු දෙන්න සිද්ධ වුණා. ඉතින් මහරහතන් වහන්සේ සමාව දුන්නා. වෙනතන මෙන්න මෙතනත් අපි හිතට ගන්න ඕන දෙයක් කවුරු හරි කෙනෙක් අපෙන් සමාව ඉල්ලනවා නම් අපි අනිවාර්යෙන් සමාව දෙන්න ඕනේ. දැන් අපේ අය පුරුදු වෙලා තියෙන සමාව ඉල්ලන්න ඉල්ලන්න ඒකම කියනවා. එතකොට අර කෙනා අපහසුතාවයකටපත් වෙනවා. එහෙම නෙවෙයි වරදක් වුණාම ඉතින් පුත්ත්ජන ගතියට ඉතින් වරදක් වුණාම ඒකට සමාව දෙන්න ඕන. දැන් බලන්න මේ මහරහතන් වහන්සේ කෙලින්ම සමාව දුන්නා. ඉතින් සරිවත් මහරහතන් වහන්සේම වර දැනගන්නත් කලින් සමාව දීලා තියෙනවා. අර උන්වහන්සේ පින්නපාතේ වරදෙකට කෙනෙක් ගැහුවානේ. පිටට ඒ කෙනාට එහෙම ගැහුවේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ඉවතනවාද කියලා බලන්න. ඉතින් උන්වහන්සේ පිටිපස්සවත් හැරිලා බලපු නැති නිසා දුක හිතිලා නිල සමාවෙන්නවා. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ සමාව දීලා ගැහුවේ ඇයිමට ගැහුවේ කියලා. බලන්න ඒ ගුණ තේරෙනම් අපි පුරුදු වෙන්න ඕනේ කෙනෙක් සමාව ඉල්ලනකොට සමාව දෙන්න. දැන් කස්සායන මහ රහතන් වහන්සේ ඉතින් සමාව ඉල්ලුවාම උන්වහන්සේ සමාව දුන්නා. සමාව දෙනකොටම පින්නතුනේ නැවත මෙයා පිරිණික් බවට පත් වුණා. නැවත සෝරේය සිතානම් බවට පත් වුණා. දැන් හරි ප්‍රශ්නයක්. ඉතින් මේ සෝරේය සිතානන්ට ජීවිතය ගැන ලොකු කලකිරීමක් ඇති වුණා. දැන් මේ විදිහට එකම ජීවිතේ ස්ත්‍රියක් බවට පත් වුණා. එතන දරුවෝ දෙන්නයි, පිරිමියෙක් හැටියට ඉන්නකොට දරුවෝ දෙන්නයි. ජීවිතයේ පිළිබඳව ලොකු කලකිරීමක් ඇති වුණා. කලකිරීමක් ඇති වෙලා මහාන වෙන්න අවසරයෙන් මහාන කළා. ඉතින් දැන් මේ ස්වාමීන් වහන්සේ ප්‍රතිපත්ති කරම ඉතින් පුතන්ජන ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා අහනවා මේ ස්වාමීන් වහන්සේගේ මේ ඔබ වහන්සේට කාන්තාවක් වශයෙන් ඉන්නකොටත් දරුවෝ හිටියා. පිරිමියෙක් වශයෙන් මුත් ඉන්නකොට දරුවෝ හිටියා. ඔබ වහන්සේ වැඩියෙන් ආදරේ අම්මා කෙනෙක් වශයෙන් දරුවෙට ඒ දරුවන්ටද නැත්නම් තාත්තා කෙනෙක් වශයෙන් ඔබ වහන්සේට ලැබිච්ච දරුවන්ටද මේ ස්වාමීන් වහන්සේ කියන මම වැඩියෙන් ආදරේ අම්මා කෙනෙක් වශයෙන් හිටපු කාලේ ඒ දරුවන්ට ඉතින් අද වගේම තමයි තියෙන්නේ ස්වාමීන් වහන්සේලා ඉතින් හැම දෙයක්ම හොයනවා ඉතින් ඒ වෙලාවේ වෙනතුනේ ඉතින් මොනවහන්සේ කිව්වා අම්මා කෙනෙක් වශයෙන් හිටපු කාලේ ලැබිච්ච දරුවන්ටයි ආදරේ තවත් කාලයක් ගිහලා ওই ප්‍රශ්නෙම ඇහුවා. එතකොට උන්වහන්සේ කිව්වා මම මොන දරුවෙකුටවත් ආදරයක් නැහැ. ඊළඟට බික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මතක් කළා මේ මේ හාමුදුරු මුසාවත් කියන ඉස්සර මෙහෙම එක අහවල් දරුවන්ට වැඩි ආදරේ කිව්වා දැන් නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ මගේ පුත්‍රයා නිකලෙස් බවට පත් වුණා කියලා. මම පින්නතුනි මේ කතාව මතක් කරේ දැන් බලන්න අපිට සමාව ගත්තා නම් අපිට පැනතිල්ලක් තියෙනවා හිත හදාගන්න ඒක ලොකු දෙයක්. ඒක තමයි ඔය පැරණි ස්වාමීන් වහන්සේලා නිතරම පින්නතුනි කමා කිරීම සිද්ධ කරලා තියෙනවා. ඒක ලොකු දෙයක්. එහෙමනම් පින්වත් හැම දිනාම මේක හොඳට හිතට ගන්න ඕන. මොකද සමාව දීමත් සමාව ගැනීමත් පින්නතුනි ඒක ඉතාම වටිනා දෙයක්. මොකද සාමාන්‍යයෙන් සමාව ගැනීම තුළින් ලොකු දෙයක් සිද්ධ වෙනවා දැන් බලන්න. රහතන් වහන්සේ නමකට එහෙම දෝෂාරෝපණයක් කළොත් යාට නිවන් දකින්නත් ඒක බැරි වෙන මහා කුසලයක්. ඒකට කියන්නේ ආර්ය උපවාදය කියලා. එහෙමනම් මේ ආර්ය උපවාදයක් කරලා තිබ්බොත් ඒ රහතන් වහන්සේ පිරිනුවන් පාලනම් ධර්මයෙන් සඳහන් වෙනවා. ධර්මයෙන් සඳහන් වෙනවා පිළිතුරු ඒ රහතන් වහන්සේගෙන් සමාව ගන්න අවස්ථාවක් නැති නිසා ඒ ආධානය කරපු භූමියට ගිහින් හරි සමාව ගන්නට ඕන. එහෙමනම් අපේ පින්වත් හැම දිනාම මේ ටික හොඳට මතක තියාගන්න මොකද මේ පසු පැවීම කියන එක වෙනතුළු නීවරණයක්. දැන් පින්නතල ගන්නවා නීවරණ කියලා කිව්වහම හැම දෙයක්ම වළක්වනවානේ. විශේෂයෙන් කුසල් සිත් ඇති වෙන්නේ ඉඩ දෙන්නෙම නෑ නීවරණ වලට. ඊළඟට විශේෂයෙන් ධ්‍යාන සිත් ඇති වෙන්න කොහොමවත් බෑ. නිවන් දකින්න ලොකුම ආවරණයක්. එහෙමනම් මේ කියන මේ පසුතැවීම අපි හිතට හිතලා අයින් කරගන්න ඕනේ. හැබැයි මේ පසු තැවීම කියන එක පින්නතුනේ සාමාන්‍යයෙන් ඔය උද්දච්ච සංයෝජනයක් හැටියට තිබ්බට නසංසංතාවයේ තිබ්බට ඉතින් නසංසංතාවයේ පිටිපස්සේ තියෙන්නේම විසිරිච්ච ස්වභාවයේ පිටිපස්සේ තියෙන්නේම මෙන්න මේ පසුතැවීම. එහෙමනම් මේක පින්නතුනේ නිවන් දකින්න කම්ම තියෙනවා මේක සියුම් වාසය. ඒක තේරුම් ගන්න හරි අපහසුයි. දැන් බලන්න ආනන්ද ස්වාමීන් වහන්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේලා මොනතරම් වීර්යයෙන් භාවනා කළාද? උන්වහන්සේ අදහස් කරේම අදිස්ථාන කරේම හෙට සංගායනාව. මම නැතුව සංගායනාව කරන්න විදිහක් නැහැ. බලන්න එතන තියෙන නොසන්සුන්කම. පසුතැවෙන්න. කොහොම හරි මම රහත් වෙන්න ඕනි. 499ක් 99 නමක්ම දැන් මේකට තෝරගන්න. දැන් මම ගියේ නැත්නම් මේක කොහොමවත් කරන්න බෑ. ඒ හැම හිතලා උන්වහන්සේ හරියන්තින් ඉන්නවා සක්මන් කරනවා. පුදුම වීර්යයෙන් භාවනා කළා. අන්තිමට ආනන්ද ස්වාමීන් වහන්සේ හිතුවා මගේ කැපකිරීම මම කළා. මට නිකලෙස් වෙන්න බැරි වුණාට මගේ කැපකිරීම මම කළා. පිට රහතන් වහන්සේට මාව තෝරගත්තත් නැතත් මට කරන්න දෙයක් නැහැ. කියලා උන්වහන්සේ පොඩි විවේකයක් ගන්න හිසට ඔළුව තියන්න කලින් කියන්නේ සතර ඉරියව්වෙන් තොරව තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ මහා රහත් භාවයට පත් වුනේ. එහෙමනම් බලන්න ඔය ඕනවට වැඩි දැඟලුවෝ කැලේ කරගන්න බෑ. දැන් බලන්න අනුරුද්ධ මහ රහතන් වහන්සේ. උන්වහන්සේ එතකොට රහත් වෙලා හිටියේ නෑ. අනුරුද්ධ මහ රහතන් වහන්සේ දිවස් නැත්තම් අගතන් පසුලතු උත්තරේ අත් සමාපatti තිබුණා. හැබැයි රහත් වෙලා හිටියේ නැහැ. දවසක් සරියුත් මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා මට මේ විදිහට දහසක් ආත්ම බලන්න පුළුවන්. වගේ මගේ කයත් බොහොම නිරෝගී මට හොඳ සිහියකුත් තියෙනවා. මට හැමදේම හොඳයි. නමුත් තාම බැරි වුණා මට මේ ආශ්‍රව නැති කරන්න. ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ වදාරනවා පින්වත් අනුරුද්ධයන් වහන්සේ ඔබ වහන්සේගේ හිතේ උතන බුද්ධම් භාවි සංයෝජන වැඩ කරනවා. නීවරණ වැඩ කරනවා. ඔබ වහන්සේ දැන් දහසක් ලෝක ධාතු බලන්න පුළුවන් කෙනෙකුට කරන මාන්නේ වැඩ කරනවා. ඊළඟට මගේ අරක හොඳයි මේක හොඳයි සිහිය තියෙන එතන තනිකරම පසුතැවිල්ල නොසන්සුන්තාවය තියෙනවා. ඉතින් එහෙමනම් ඕව අඩු කරගන්න. ඉතින් ඒක ප්‍රයෝග කරගෙන ඒ අවවාදයේ මත පිහිටලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ සෞඛ්‍යලසුන්න සහ මහරහත් භාවයට පත් වුණා. එහෙමනම් පින්නතුනේ දැන් ඔය පින්කම් කරනකොට හැම දෙයක්ම කරනකොට අපේ නුසංසුන්තාවයේ තියෙනවා කියලා කියන්නේ ඒක නිවරණයක් හැටියට සලකන්න ඕනේ. බොහෝ දෙනා හිතනවා තමන්ගෙන් වෙච්ච වැරදි අඩපාඩු හිත හිතා කිය කියා ඉන්නකොට ඒකෙන් තමන්ට ලොකු අවස්ථාවක් පොඩි යම් කිසි දෙයක් ලැබෙනවා එකට සමහර හිතාගෙන ඉන්නවා. එහෙම දෙයක් නැහැ පින්නතොනේ අපි මේක හොඳට තේරුම් ගන්න ඕන. එහෙම කිසිම දෙයක් අපට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මෙන්න මේ කියන පසුතැවීම නීවරණයක් හැටියට සලකලා අපි ඒක දුරින්ම දුරු කරන්නට ඕන. මොකද බොහෝ දෙනා අපි නැවත නැවතත් මේක කියන්නේ කොච්චර හොඳ කරලා තිබුණා මුළු ජීවිත කාලය පුදුම තරම් මොක සමහර වෙලාවන් අපේ ස්වාමීන් වහන්සේලාට පවා තියෙන ප්‍රශ්නයක් හොඳට පිළිගුණ කරනවා අපි දන්නවා දැන් කොචිත් සාකාමී බුද්ධ පුත්‍රයන් වහන්සේලා පුංචි දෙයක් අල්ලගෙන පින්නතොලේ මුළු ජීවිතේම විඳවලා අරක උනාද හරි වැඩේ මට මේ ආපත්‍ය උනාද මොකද්ද උනේ මේ විදිහට පින්නතුනේ කල්පනා කර කර විඳවනවා. ඒක එක්තර සුසු දෙයක් නෙවෙයි. ඒකට තින් පිළියම් කරගන්න ඕන. හැබැයි ඒ පිළිබඳවම හිත හිතා ඉන්නවා නම් එතන කොච්චර අකුසල ජවන් වැඩ කරනවද කියලා කල්පනා කරලා බලන්න. යම් කෙනෙක් ඒ අමතක කරලා දාන කුසල ධර්මයන්හි නියැලෙනවා නම් ඒ කෙනාට ඒකෙන් විශාල දැනසිල්ලක් හදා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් මම දන්නවා අපේ මේ මෙතන බලහන් හැම කෙනෙක්ම ජීවිතයේ බොහෝ හොඳ වැඩ කරලා තියෙනවා. මේ කවුරුවක්වත් මිනිස්සු මරලා නැහැ. මිනිස්සෙක්යා පින්නතුනි සාමාන්‍ය මෙතන ඉන්න බොහෝ දෙනා මේ ලොකු සතෙක්ට ඔය පුංචි සත්තු සමහර වෙලාවක මඳුරු වෙනින් මැරෙලා ඇති. ඉතින් ඒක කෙසේ වෙතත් පින්නතුනි මේ අත්ංගේ අතින් මොනම විදිහ අකුසලයක්වත් බොහෝ දුරට වෙලා නැහැ. එහෙමනම් අපිට හිත හදාගන්න කොච්චර අවස්ථාව තියෙනවද? ඒ නිසා හැම කෙනෙක්ම මේ දේශනාව හොඳට හිතට අරගෙන වැඩි වැඩියෙන් කුසල ධර්ම සම්පූර්ණ කරන්න මහන්සි ගන්නට ඕන. දැන් අර බලන්න මෙතන හොඳ වචනයක් කියවුණා කුසලේන පිටිය. අර අකුසලයේ අපට යටපත් කරන්න පුළුවන් කුසල් වලින්. දැන් ලෝණපල උපමාව මතකයිනේ. ලුණු කැටයක පින්නතුනේ භාජනයකට දාලා වතුර දාන්න දාන්න දාන්න දැන් විශාල භාජනයක ලුණු කැටේ දාලා වතුර පොඩ්ඩක් දානවා. තවත් වතුර දානවා. ওই විදිහට විශාල භාජනයේ පිරෙන්නම වතුර දානවා. වතුර දානකොට පින්නතුනේ භාජනයේ ලුණු කැටයක් තිබ්බද කියලා හොයන්න බෑ. ලුණු රහ එන්නෙම නැහැ. අන්න ඒ වගේ තමයි මේ පින්නතුල්ලා හිතට ගන්න අපෙන් යම් යම් අඩුපාඩු වෙලා තියෙනවා නම් ඒවා අමතක කරලා පුළුවන් තරම් කුසල් දැක් කරගන්න අපි මහන්සි ගන්නට ඕන. ඉතින් එහෙමනම් පින්වත් පින්නතුනි පින්වත් හැමදෙනාම මේ දේශනාවට අනුව තමන්ගේ ජීවිත සකස් කරගත්තොත් අනිවාර්යයෙන් මේ හැමදෙනාටම සුගතිගාමී වීමේ අවස්ථාව තියෙනවා. සාමාන්‍ය මේ දේශනාව ශ්‍රවණය කරපු හැම කෙනෙකුටම මම හිතනවා හිතට වැදුනා. හිතට ගියා. අනේ අපි කොච්චර කුසල් කරලා තියෙනවද ඇත්ත නේනම්. අපි මේ පුංචි පුංචි දේවල් වලටයි මේ පසු දෙන්නේ. දැන් පිටතුනේ ඒක ඇබ්බැහියක් මම කියලා කිව්වේ මේ ධර්මයේ පිළිබඳ වුණා. දැන් අපි වැඩි වෙලා ඉන්නකොට සමහර මහත්තුරු ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ අපිට ඒ කාලේ තේරුණා නම් මේ අද වගේ ධර්මයේ කතා කරා නම් අපිත් පැවිදිලා අපි මේ බැඳීම් වලට සම්බන්ධ වෙන එතන කියන්නේ පින්නතුන යට තියෙන කම්පාව පසුතැවිල්ල අර ධර්මයේ අල්ලගෙන පසුතැවෙන්න තමයි බලන්නේ එහෙමනම් ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනෙ ගත්තා අනේ දැන් මට මේ කාලේ හරි මේක අහන්න ලැබුණානේ මම මේ මැරෙන්න කලින් මට මේ මේ ධර්මය අහන්න ලැබුණානේ කොහොම හරි මම මේ හික් වෙනවා කියලා ඔන්න ඥානවන්තය ධර්මය තුල ඉක්මනවා. ඉතින් එහෙම නැරෙවක් පින්නතුන් බොරුවට නිකං පස්තැවෙන්නටපත් වෙනවා නම් නොසන්සුන්තාවයටපත් වෙනවා නම් කිසිසේත්ම කුසලයක් නම් වෙන්නේ නැහැ ඒක බරපතල අකුසලයක්. ඒ නිසා මේ පින්නතුන්ලා අර ස්වාමීන් වහන්සේට විච්ඡදී බලන්න අවුරුද්දක 1000 මහානදම් කරලා උන්වහන්සේට දුගතිගාමී වෙන්න සිද්ධ වුණේ පින්නතුනේ මේ පසුතැවීම නිසා. එහෙමනම් හැම දිනාටම මේ පසුතැවීම නැති කරගන්නට මේ දේශනාව යම් තරමකින් හරි උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන විදේශගත වී සිටින කාවින්ද්‍රා දිසානායක දුව සහ දයාන් ගුණසේකර පුතුණුවන් කාන්ති සානායක මෑණියන් තේනුක බණ්ඩාර පුතා ශාන්ත බණ්ඩාර පුතා ඉශාන්ති ජයසේකර දියණිය ඇතුළු මේ සම්බන්ධ වන හැම දිනාටම මේ පින මහත්ඵල වේවා මහාන් සංස වේවා නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන්ම මේට වසර 5කට පමණ පෙර අභාවයටපත් මහින්ද දිසානායක පියාණන්ට මිට වසර 4කට පමණ පෙර අභාවයටපත් ගාමිණී ගුණසේකර පියාණන්ට ටිකිරි බණ්ඩාර පියාණන් අනුලා කුමාරී හාමුදුරුවන් දීපී අලෙන්සෝ පියාණන් නැගිනෝනා හිටපාද මෑණියන් පරාක්‍රම ඇලෙන්සු මහත්මයා සහ ඉනුජිත් ජයවික්‍රම මහත්මයා ඇතුළු වර්ග પરම්පරාවේ අභාවයට පත් සියලුම ඥාතීන්ට මේ කුසල් නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. මේ මත සම්වන දින උපන් දිනයේ දින කාවින්ද්‍රා යදුවට සිත ප්‍රාර්ථනා කරනවා. ඒ දිනයට පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ගයාන් එවැගේම තේනුක, ශාන්ත, නවීසා විසංකේතරවන්ට ප්‍රාර්ථනා කරනවා මෑණිවරුන්ට සහ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට සෙත්පතනවා රට වාසී ලෝ වාසී සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන් මේ දිනවල මුළු ලෝකයේම මුහුණ පාන්න වෙලා සිටින ඒ කොරෝනා වසංගතයෙන් මුළු ලෝකේ මතමිතේවා වහවහාම ඒ රෝගී තත්ත්වයේ ලොවෙන් තුරන් වේවා කියන තුන් ප්‍රාර්ථනාව කියනවා ඒ වගේම දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට පතන ලක්වාසී ලෝවාසී සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරමි. හැම හැමෝටම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව තියෙනවා. ඒ මේ වගේ වැඩසටහන් වලට භාවනා මධ්‍යස්ථානයේ සම්බන්ධ වෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අන්තර්ජාලය හරහා මේ පින්නතෝල්ලා අද දැන් ඉඳලා මේ සීල ව්‍යාපාරයට සම්බන්ධ වෙන බව අපට දැනනවා. ඒ පින්වත් හැම දෙනාටමත් මේ පින මහත්ඵල වේවා මහානිසංස වේවා නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරමු සම්පේ උතුම් ප්‍රධාන සියලුම දිව්‍ය රාජ මණ්ඩලයේට ඒකාන්තයෙන් මේ පින් පෙනේවා දෙවියන්ටත් මේ කුසල් නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරමු ඉතින් අද මේ ධර්ම දේශනාව අවසන් වශයෙන් මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන කාවින්ද්‍රා දිසානායක ඒ දියණිය ප්‍රධාන හැම දිනාටම මේ පින මහත්ඵල වේවා මහනිසංස වේවා බෞද්ධානාලිකාවේ අධ්‍යක්ෂක බුරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් මේ පින මහත්ඵල වේවා මහනිසංස වේවා නිවන දක්වාම උපකාර වේවා කියලා කවුරු ප්‍රාර්ථනා පිළිතුවා ගනිමු ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛාතු සාදු සාදු